ප්‍රධානම බිය. ඒ ප්‍රධානම බියෙන් ඒ සත්වයා නිදහස් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ මරණ බයෙන් නිදහස් කරන්න පුළුවන් නම් ඒක තමයි උසස්ම અભේදානයක් හැටියට හැඳින්වෙන්නේ. එතකොට මරණ බයෙන් නිදහස් කිරීමට අමතරවත් અભේදානය දෙන්නට පුළුවන්. ඒ කොහොමද? දඩුවම් විඳින්නට කරුණු පැමිණෙනකොට ඒ වගේම කායික මානසික පීඩාවන්ට ලක් වෙනකොට ඒ පීඩාවන්ගෙන් මේ දුක් දුම්නස් වලින් සත්වයා මුදවා ගන්නට පුළුවන් නම් ඒකත් અભේදානයක් තමයි. නමුත් සමාජයේ මරණයෙන් නිදහස් කර ගැනීම තමයි ප්‍රධාන અભේදානයේ හැටියට මහජනයාගේ සිත්වලට කාවැදිලා තියෙන්නේ. ඒකට හේතුව අර සියලුම અભේදානයන් අතර ජීවිත දාණය තමයි සත්වයාට ලොකුම અભේදීමක් හැටියට සැලකෙන්නේ. ඉතින් අපි කුසල් දහම් කරනකොට තේරුම් ගන්නට ඕන ජීවිතේ රැකීම උසස්ම અભේදානයයි. ඉන් මෙපිට තව පුංචි පුංචි காரணා වලින් සත්වයින්ට පැමිණෙන බියත් ඇතිගැන්ම දුරු කරන්නට පුළුවන් නම් ඒවත් અભේදාන කුසලයේ හැටියටම තමයි සැලකෙන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් තව කෙනෙක් විසින් තවත් සත්වයෙකුගේ ජීවිතය විනාශ කරන්නට පෙළඹෙනවා නම් එබඳු තැන්වලින් ඒ අයගේ ජීවිත ආරක්ෂා කර ගැනීම. මිනිසෙක් විසින් තව මිනිසෙක්ව ඝාතනය කරන්නට පෙළඹෙනවා නම් ඒ ඝාතනය වෙන්නට යන මිනිස්යාව ඒන් රැකගන්නට අපට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් ඒ වගේම මිනිස්සු විසින් සිය දිවිනසා ගන්නට උත්සාහ කරනකොට ඒන් ඒ සත්වයාගේ ජීවිතය ආරක්ෂා කර දෙන්නට පුළුවන් නම් ඒකත් උසස් වූ અભේදාන. ඒ කියන්නේ වෙනත් මිනිසෙක් විසින් ඒ මිනිසයාගේ ජීවිතය විනාශ කරන එක වළක්වනවා වගේම තමන් විසින්ම තමන්ගේ ජීවිතය විනාශ කරගන්නට දරන ප්‍රයත්නයත් අපට වැළැක්විය හැකි නම් උසස් වූ અભේදාන. ඒ කියන්නේ පෙනතුනේ ජීවිතය තොර කරගන්නට තමන් විසින්ම ක්‍රියාත්මක වෙන්නේ බොහෝ විට ජීවිතේ નિસරු බව දැකලා නෙමෙයි. යම් යම් කලකිරීම හේතු කොටගෙන ඒ වගේම ලෝකයෙන් පලිගන්නට හරි තමන්ගෙන් පලිගන්නට හරි හිතාගෙන තමන් කැමති විදිහට ජීවත් වෙන්නට ඉඩ නැත්නම් මේ ජීවිතේ මට අවශ්‍ය නැහැ කියන තීරණයට නිගමනයට පැමිණෙන. එතකොට අඥානකම නිසා මුලාව නිසා ද්වේෂ සහගත බව නිසා අගතිගාමී බව නිසායි එබඳු තීරණයකට පැමිණෙන්නේ. ඉතින් අපට සදාකාලිකවම පුද්ගලයන්ගේ ජීවිතය රකිමින් ආරක්ෂා කරන්නට නොහැකි වුණත් යම් අවස්ථාවක දිවි තොර කරගන්නට උත්සාහ කරනවා නම් සුළු කාල සීමාවකට හරි ඒ ජීවිතය ආරක්ෂා කරන්නට පුළුවන් නම් ඒක උසස් වූ અભේදානමය කුසලයක් වෙනවා. ඒ වගේම සතෙක්ව ඝාතනය කරන්නට යම් මිනිස්සෙක් ඉදිරිපත් වෙනවා නම් ඒ සතාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම හුඟක් වෙලාවට ගවයන් නිදහස් කර ගැනීම එළුවන් කුකුලන් ආදී සතුන් නිදහස් කිරීමට බොහෝ මහජනයා ඉදිරිපත් වෙනවා અભේදානයේ හැටියට එතනදි සිද්ධ වෙන්නේ මිනිස්යා විසින් අවශේෂ සත්ත්වෙක් ඝාතනය කරන්නට කරුණු යෙදෙනකොට එයින් ඒ සත්වයා ආරක්ෂා කර ගැනීම එහෙම ආරක්ෂා කළා වුණත් සමහර වෙලාවට ඒ සතුන්ගේ ජීවිතේ බොහෝ කාලයක් රැකෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි හිතමු ගවයා ගව ඝාතකාගාරයෙන් අපි ආරක්ෂා කරගෙන මුදල් දීලා අරගෙන එනවා. ඇවිදින් ගහේ ගැට ගහලා තියෙනවා සමහරලාට ඉවුරක් පහලට පැනලා ගෙලහිර කරගෙන මරණයටපත් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් වෙනත් හේතුවකින් ජීවිතක්ෂයටපත් වෙන්නට පුළුවන්. ඒ සතාට අකාලේ මැරෙන්නට ප්‍රබල කර්ම ශක්තියක් තියෙනවා නම් අපිට 100% ඒක වළක්වන්න නොහැකි වෙන්න පුළුවන්. නමුත් අපේ උත්සාහය ඒ සතා ටික වෙලාවක් හරි ජීවත් කරවන්නට නම් ඒ අපේ උත්සාහය තුළ අපේ මනෝභාවයේ යහපත් නිසා යහපත් කුසලයක් මානසිකව සිද්ධ වෙනවා. එය හිත පිරිසුදු වෙන්නට, සුගතිය උපදින්නට, කෙලෙස් නසන්නට, නිවන් දකින්නට අපට උපකාර වෙනවා. ඒ වගේම විනාඩි කිහිපයකට පැය කිහිපයකට දින කිහිපයකට හරි අපිට සතෙකුගේ ජීවිතය ආරක්ෂා කරලා තියන්නට පුළුවන් ඒ කුසලය අපිට සසර ගමනේ අකල් මරණ වලින් ගොදුරු වෙලා දීර්ඝායු සම්පන්නිය සලසා ගන්නට හේතුවක් වෙනවා. අපි මෙතනදී විශේෂයෙන් අවධාරණය කළ යුතු කාරණයක් තියෙනවා. දැන් અભේදාන කුසලයක් સિદ્ધ කරනකොට සමහර වෙලාවට සතෙකුගේ ගොදුරක් හැටියට ග්‍රහණය කරගත්තු සත්වයෙකුගේ ජීවිතය ආරක්ෂා කරනවා කියන තැන. එහෙම සතෙකුගේ ගොදුරක් හැටියට ග්‍රහණය කරගන්න සතෙකු අපට මුදවන්නට තියෙන ඉඩකඩ බොහොම සීමා සහිතයි. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් ගැරන්ඩියෙක් විසින් ගෙම්බෙක් අල්ලගන්න. එහෙම අල්ලගත්තන් පස්සේ බොහෝ දෙනා කල්පනා කරන්නේ අර ගැරන්ඩියට පීඩා කරලා, තලලා, හිංසා කරලා, වැලි ගහලා, භූමි තෙල් ගහලා හරි අර ගෙම්බව නිදහස් කරගත්තොත් හරි කියලා. දැන් එතකොට එක සතෙකුගේ ජීවිතයක් රකින්නට ගිහිල්ලා තව සතෙකුට පීඩා කරනවා. එක සතෙකුගේ ජීවිතේ රකින්නට ගිහිල්ලා තව සතෙකුගේ ආහාරය නැති කරනවා. එහෙම කරන්න අපට අයිතියක් නැහැ. එතකොට ඒ සතාගේ ආහාරය ප්‍රාණයක් ආරක්ෂා කරගන්නට අපට යුතුයකමක් පවතිනවා. නමුත් ඒ යුතුයකම අපට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ ගොදුරක් බවට ග්‍රහණය කරගන්නට පෙර අපි හිතමු ගැරන්ඩියා ගෙම්බා පසුපස පන්නාගෙන යනකොට අපිට රකින්න පුළුවන්. එතකොට තාම ගොදුරක් බවට පත් වෙලා නැහැ. එතකොට ගෙම්බා මේ ලෝකයේ නිදහස් සතෙක් හැටියට පවතින්නේ. හැබැයි මරණ බියක් පැමිණෙනවා. අනතුරක් පැමිණෙනවා. ඒකෙන් වළක්වා ගන්නට පුළුවන්. හැබැයි ගෙම්බා ගැරන්ඩියා විසින් ග්‍රහණය කරගත්තට පස්සේ අපි ගැරන්ඩියාට තලලා ගෙම්බා අයින් කරන්නට යනවා එතන වෙනම අකුසල කර්ම ගොන්නක් අපි සිද්ධ කරගන්නවා. ද්වේෂමූලිකව සතෙකුට හිංසා කරලා. එතකොට අපේ මූලික ඉලක්කය වෙන්නේ අර ගෙම්ම නිදහස් කිරීම වුණාට මේ මූලික අදහස පාදක කොටගෙන අපි වෙනම අකුසල කර්ම ගොඩක් රැස් කරගන්න. ඒක යෝග්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි තේරුම් ගන්නට ඕන එහෙම සතෙකුගේ ගොදුරක් බවට ග්‍රහණය කරගත්තු සතෙක්ව බේරා හැරියා වුණත් එක පැත්තකින් අර සතාට ආහාරය අහිමි වෙනවා ඒ කර්මය අපි කරපින්නා ගන්නවා අනිත් පැත්තෙන් අර දත් පහරවල් වැදිලා විස දල වැදිලා ඒ විස ශරීරගත වුණන් පස්සේ අර සතා විඳවලා මැරෙන තැනටපත් වෙනවා. එතකොට විඳවලා මැරෙන්නේ නැති වෙන්නට අපට සාතු සප්පායම් කරන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨයි. හැබැයි එහෙම වුණත් තව සතෙකුගේ ගොදුරක් අපට අහෝසි කරන්නට අයිතියක් මේ විශ්වය තුල ඇත්තේ නැහැ. මොකද හැම සතෙක්ම ජීවත් වෙන්නට ඕන ජීවත් වීම සඳහා සමහර සත්තු සතුන්වම තමයි ගොදුරු කරගන්නේ. ඒක ආහාර චක්‍රයේ ස්වභාවය. අපට ඕන වුණාට සත්තු ආරක්ෂා කරන්නට එහෙමනම් ඉතින් අපි මේ ගොදුරක් බවට පත් වෙන්නට කලින් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නට ඕන. ගොදුරු කරගත්තාට පස්සේ ඒකට අතපවන්නට ගියොත් අපි නොහිතන විදිහේ අකුසල කර්ම ජනිත කරගන්නට එය හේතුවක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා અભය දීමේදී අපි මෙබඳු කරුණු ගැනත් විශේෂයෙන් සැලකිලිමත්